තෙරුවන් සරණයි සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩයේ බුද්ධ ජන ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ 445 වෙනි පිටුව නිරාමස සූත්‍රය මහණෙනි සාමස ප්‍රීතියක් ඇත නිරාමස ප්‍රීතියක් ඇත නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිස ප්‍රීතියක් ඇත. සාමිස සුවයක් ඇත. නිරාමිස සුවයක් ඇත. නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිස්තර සුවයක් ඇත. සාමිස උපේක්ෂාවක් ඇත. නිරාමිස උපේක්ෂාවක් ඇත. නිරාමිස උපේක්ෂාවට වඩා වැඩි වූ නිරාමිස්සර උපේක්ෂාවක් ඇත. සාමිස විමෝක්ෂයක් ඇත. නිරාමිස විමෝක්ෂයක් ඇත. නිරාමිස විමෝක්ෂයට වඩා වැඩි වූ නිරාමිසතර විමෝක්ෂයක් ඇත. මහණෙනි සාමිස ප්‍රීතිය කවර ඇත. මහණෙනි මේ කාම ගුණ පසකේ කවර පසක් දෙයත් ඊට කැමැති මනවඩන ප්‍රිය ස්වરૂප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූපය. ඊට කැමැති මනවඩන ප්‍රිය ස්වરૂප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දත යුතු පහස්ය. මහණෙනි මොහු පස්කම් ගුණයෝය. මහණෙනි මේ පස්කම් ගුණ නිසා යම් ප්‍රීතියක් උපදී නම් මහණෙනි මේ සාමස ප්‍රීතියයි කියනු ලැබේ. මහණෙනි, නිරාමස ප්‍රීතිය කවරයත්? මහණෙනි, මේ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ම අකුසල ධර්මයන්ගෙන් වෙන්ම විතක්ක සහිත, විචාර සහිත විවේකයෙන් යුත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධානයේට එළඹ වෙසේ. විතක්ක ਵਿਚාරයන්ගෙන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බව ඇති විතක්ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධානයේට එළඹ වෙසේ. මහණෙනි මේ නිර්ආමිස ප්‍රීතියයි තේරු ලැබේ. මහණෙනි, निराமிස ප්‍රීතියට වඩා වැඩි වූ निराமிස්තර ප්‍රීතිය කවරයත් මහණෙනි රාගයෙන් මිදුණු සිත පස්සික දෝෂයෙන් මිදුණු සිත පස්චික්කන මෝහයෙන් මිදුණු සිත පස්චික්කන රහත් මහානහට යම් ප්‍රීතියක් උපදීද මහණෙනි මේ නිර්ාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිර්ාමිස්තර ප්‍රීතියයි කියනු ලැබේ. මහණෙනි සාමිස සෝය කවරේදයක් මහණෙනි මිස් කාමගුණ පසකේ කවර පසක්දයක් ඊට කැමැති මන වඩන ප්‍රිය ස්වરૂප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූපය. ඊට කැමැති මන වඩන ප්‍රිය ස්වરૂප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දත යුතු පහස ඇත. මහණෙනි මම උපස්කම් ගුණයෝය. මහණෙනි මේ පස්කම් ගුණ නිසා යම් සෝයක් ධම්නසක් උපදී නම් මහණෙනි මේ සාමිස සෝයයි කියනු ලැබේ. මහණෙනි, निराமிස සුවය කවරේද? මේ සස්නේ මහන කාමයන්ගෙන් වෙන්ව අකුසල දහමින් වෙන්ව විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සෝය ඇති ප්‍රථම දහණයට එළඹ වෙසේ විතක්ක විචාරයන්ගෙන් සංහිඳීමෙන් අතුලත පැහැදීම ඇති සිතේ එකග බව ඇති විතක්ක රහිත, ਵਿਚාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ. ප්‍රීතිය දුරු කිරීමෙන් උපේක්ෂා ඇත්තේත් වෙසේ. මානෙනි එහි සිහි ඇත්තේ මනා දැනුම ඇත්තේ කයින් කයින් සුවත් විඳී උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සුහ විහරණය ඇත්තේ ආර්යෝ ඒ යමකට කියත්නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසේ. මහණෙනි මේ निराமிස සෝයයි කියනු ලැබේ. निराமிස සෝයට වඩා වැඩියෝ निराமிස්තර සෝය කවරේදයක්? රාගයෙන් මිදුණු ඒ පස්චකන දෝෂයෙන් මිදුණු සිත ඒ පස්චකන මෝහයෙන් මිදුණු සිත ඒ පස්චකන රහත් මහණහුට යම් සුවයක් දොම්නස සොම්නසක් උපදී නම් මානෙනි මෙය निराமிස සුවයට වඩා වැඩි වූ निराමිස්තර සුවයයි කියනු ලැබේ. මහණෙනි සාමස උපේක්ෂාව කවරේදයක්? මහණෙනි මේ කාම ගුණ පසකි. කවර පසක්යත් ඉටු කැමැති මනවඩන ප්‍රිය ස්වરૂප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූපය. ඉටු කැමැති මනවඩන ප්‍රිය ස්වરૂප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දත යුතු පහස්ය. මහණෙනි මොහු පස්කම් ගුණයෝය. මහණෙනි මේ පස්කම් ගුණ නිසා යම් උපේක්ෂාවක් උබදී නම් මහණෙනි මේ සාමිස උපේක්ෂාවයි කියන ලැබේ. මහණෙනි නිරාමිස උපේක්ෂාව කවරයත් මහණෙනි මේ සස්නේ මහන සොයත් පැහිමෙන් දුකත් පැහිමෙන් පළමුව සොම්නස් දොම්නස් හේ අභාවයෙන් නොදුක් වූ නොසූ උපේක්ෂාව හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිව්වන දහනට එළඹ වෙසෙයි මහණෙනි මේ නිර්ආමිස උපේක්ෂාවයි කියනු ලැබේ මහණෙනි, निराமிස උපේක්ෂාවට වඩා වැඩියෝ निराමිස්තර උපේක්ෂාව කවරයක්ද? මහණෙනි, රාගයෙන් මිදුණු සිත. පස්චිකන දෝෂයෙන් මිදුණු සිත. පස්චිකන මෝහයෙන් මිදුණු සිත. පස්චිකන රහත් මහණහට යම් උපේක්ෂාවක් උපදීද මහණෙනි, මේ निराමිස උපේක්ෂාවට වැඩියෝ निराමිස්තර උපේක්ෂාවයි කියල ලැබේ. මහණෙනි සාමිස විමෝක්ෂය කවරේ දෙයක්ද? රූපයෙන් යුත් විමෝක්ෂයක් සාමිස විමෝක්ෂයයි. මහණෙනි නිර්ාමිස විමෝක්ෂය කවරේ දෙයක්ද? අරූපයෙන් යුත් විමෝක්ෂය නිර්ාමිස විමෝක්ෂයයි. මහණෙනි නිර්ාමිස විමෝක්ෂයට වඩා වැඩි වූ නිර්ාමිස්තර විමෝක්ෂය කවරේ දෙයක්ද? මානෙන් රාගයෙන් මිදුණු සිත පස්චකන දෝෂයෙන් මිදුණු සිත පස්චකන මෝහයෙන් මිදුණු සිත පස්චකන රහත් මහණහට යම් විමෝක්ෂයක් උපදීද මහණෙනි මේ निराமிස විමෝක්ෂයට වඩා වැඩි වූ निराமிස්තර විමෝක්ෂය කියන ලබේ එතකොට මේ සූත්‍රය තුල අපිට ආකාර හතරකට දකින්න ලැබුණා මේ ධ්‍යාන අවස්ථා එක්කම පැහැදිලි කරනවා මේ निराமிස සූත්‍රය. ତොර निराமிස අපි මේ පැහැදිලි කරේ මේ සූත්‍රය තුළ ඒ සිංහල ඒ සූත්‍රේ පරිවර්තනයයි. එතකොට අපිට මේ निराமிස ආමිසයට කොටු නොවුණු තැන. निराමිසයි. එතකොට සාමිස ප්‍රීතියත් निराමිස ප්‍රීතියත් ඇත. निराමිස ප්‍රීතියට වඩා වැඩි වූ निराමිස්තර ප්‍රීතියක් ඇත. එතකොට මෙතන පැහැදිලි කරනවා මේ ප්‍රීතිය සුඛේ ඒ වගේම ඒ ප්‍රීති සුඛ සංසිඳුණු උපේක්ෂාව ඒ වගේමයි රාග දේශම කරේ සංසිඳීම. එතකොට අපි උඩ පැහැදිලි කරා මේ සවිතක්ක සවිචාර සමාධි. එහෙම නැත්නම් විදර්ශනාව තුළ එහෙම නැත්නම් සිතට එන මේ අරමුණේ සත්‍ය දකින්න තැන. ස්කන්ධයේ උදේවය දකින්න තැන. මේ යථාභූත ඥානය ඇත්තන. ඒ සත්‍ය ඥානය ඇති තැන. උතර මෙතන මේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ස්වභාවයෙන්ම අපේ වල පේනවා ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙනවා. මේ සමතේ වඩන සති නිමිත් අල්ලන තැන විතක් ਵਿਚාර සංසිඳිලා ඒ ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ඒ ප්‍රථම ධ්‍යාන, ධෘතික ධ්‍යාන, තෘතික ධ්‍යාන, චාතුර් ධ්‍යාන විතක් ਵਿਚාර සංසිඳන තැන ප්‍රථම ධ්‍යාන. එතකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතා තියෙන. එතකොට ප්‍රථම ධ්‍යාන විතක් ਵਿਚාර පිසුඛ ඒකාග්‍රතා කියලා අපි ගත්තානේ. එතකොට විතක් ਵਿਚාර සංසිඳන තැන දෙවෙනි ධ්‍යාන කියලා ගත්තානේ. එතකොට ප්‍රීති සංසිඳන තුන්වෙනි ධ්‍යාන කියලා ගත්තානේ. සුඛ සංසිඳන එතකොට ඒකාග්‍රතාවය විතර වෙන්නේ හතරවෙනි ධ්‍යානෙ. එතකොට මේ ලෞකික ධ්‍යාන ඒ සති නිමිත්ත වඩන හුස්ම නොදැනෙන ස්වභාවයට යන ආකාරය, අසන්නිතලයට යන ආකාරය. හැබැයි මේ අරමුණේ සත්‍ය දකින්න කොටත් මේ ධර්මයේ දන්න කෙනා ඒ බුද්ධ දර්ශනය හඳුනාගෙන හඳුනන ඒ ශ්‍රතවත් ශ්‍රාවකයයි. ඒ ලෝකයෙන් මිදෙන තැන ඒ ලෝකෝත්තර භූමියට අවදි වෙන තැන මෙතනත් ඇත්තට මේ මග තුල හමු වෙනවා මේ විදිහෙම ස්වභාවයක් දැන් අපි දන්නවා සිතට එන අරමුණේ සත්‍ය දකිනකොට දැන් අපි මේ මොහොතේන අරමුණ ප්‍රායෝගිකව බැලුවොත් උපමාවක් විදිහට පොත දකින සිත ඒ අරමුණ එනකොට බාහිර අපිට පොතක් හම්බ වෙන්නේ නැහැ. පොත නැති වෙලා නෙමෙයි. අපිට අවබෝධයට ඇති වෙනවා. ඒ යථාභූත ඥානෙට හසු වෙනවා. පොතක් බාහිර සත්‍ය වශයෙන්ම නැති බව. ඒක සංඛාරයක් බව. එතකොට සිතෙත් පොතක් නැති බව. එතකොට පොත කියන නිමිත්තෙන් මිදෙනවා. ඒ පොත කියන නිමිත්ත පිහිටන තනක් නැති වෙනවා. ඒ විඥානය අනිදස්සන වෙනවා. පතිත වෙන්නේ නැහැ අපපටිතිතයි විඥානය. එතකොට ඒ අරමුණ එතනින් සත්‍ය දකින තැන මිදීමක් තියෙනවා. අන්න එතන ඔබට ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙනවා මේ අරමුණෙන් මිදෙන තැන. එතනත් ඔබට මේ කියන අවස්ථා ටික දකින්න ලැබෙනවා. ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. විතක්ක ਵਿਚාර සංසිඳනවා කියන්නේ බාහිර ඇත්ත කරගත්තොත් එතන විතක්ක ਵਿਚාර තියෙනවා. එතකොට බාහිර ඇත්ත නොවන තැන විතක්ක අඩු වෙනවා. විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. එතකොට එතනත් මේ සිතට එන අරමුණේ සත්‍ය දකින තැනත් ඔබගේම ප්‍රායෝගික අත්දැකීමක් ඔබට ඇති ඒ මගේ කටයුතු කරනවා නම් ඇත්තටම ඒ විතක්කය අඩු වෙලා විචාර අඩු වෙනවා ඒ විතරක් නෙමෙයි සැහැල්ලුවකුත් දැනෙනවා, සුඛයක් දැනෙනවා, ප්‍රීතියක් දැනෙනවා. එතකොට අරමුණ ප්‍රකට වෙන තැන ධර්තයක් තියෙනවා. හැබැයි අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන සැහැල්ලුවක් දැනෙනවා. සිතුවිලි ගිනි ගන්නෑ. සිතුවිලි ප්‍රපංච හදන්නේ මඤ්ඤණාව අඩු වෙනවා. ප්‍රපංච අඩු වෙනවා. දෙයක් කියලා අපි පිච්චෙන ගතිය අඩු වෙනවා. එතන දැනෙන ඒ වෙහෙස අඩුවීම. සිතුවිලි හරි වෙහෙසයි. සිතුවිලි අඩුවීම තුළ විතක් අඩුවීම තුළ ඒ වෙහෙස අඩු වෙන්නේ. මේක සතරීරියවම ඔබට දකින්න ලැබෙනවා. එදිනෙදා කටයුතු කරනකොට මේක ඔබට දකින්න ලැබෙන අත්දැකීමක්. ඉද බික්කේ බික්කු මේ ශාසනයේ භික්ෂුවට මේ දකින්න ලැබෙනවා. උදර් ප්‍රීති සංසිඳනවා. එතන සහැල්ලු ස්වභාවයක් දැනෙනවා. ඒ ධර්මයේක මුල් අවස්ථාවේදී දැනෙනකොට ඇති වෙන ප්‍රීතිය ඒකත් සංසිඳනවා. ඒ නිර්ාමිස ස්වභාවයටම යනවා. එතනදී ආයතන පිනවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ටිකෙන් ටික ටිකෙන් ටික එදිය වේගෙන යනවා. ඒ සහැළු ස්වභාවයක් දැනෙනවා, සුඛ ස්වභාවය දැනෙනවා. ඒ වගේමයි ඒ නිරාමිස ප්‍රීති ස්වභාවයයි. ඒ වගේමයි මේ ධර්මයේ දකින්න කෙනාට ඒ රාග දේශ මොහ කෙලෙස් සංසිඳන තැන ඒ කෙනෙක් පුජ්‍යලයක් නැති බවට දැනෙන තැන අර निराමිස්තර ප්‍රීතිය කෙලෙස් සංසිඳන තැනයි ගින්නේ නිවීම නිවුණු තැනයි එතකොට මේ උපේක්ෂාව කම්පණය වෙන්නේ අකම්පිත ස්වභාවයකට දියවිගෙන යනවා ආත්මී ස්වභාවය ගිලිහි යනවා ටිකෙන් ටික. මෙන්න මේ මේක ප්‍රායෝගිකව බාද දකින්න ලැබෙන දෙයක්. අන්නේ අවස්ථාව තමයි ඇත්තටම මේ අපි පැහැදිලි කරන්නේ. නිර්මිස්තර කියලා. නිර්මිස්තර සුඛයක්. නිර්මිස්තර එතකොට ප්‍රීතියක්. නිර්මිස්තර උපේක්ෂාවක්. මේ සූත්‍රය තුල ඔබට මේ නිර්ආමිස සූත්‍රය තුල දකින්න ලැබෙනවා. පැහැදිලි කරනවා. අර අවස්ථා හතරටම අර විතක්ක ਵਿਚාර සංසිඳනවා, ප්‍රීති සංසිඳනවා, සුඛ සංසිඳනවා, උපේක්ෂාව. તો නිර්ආමිස්සර උපේක්ෂාවටත් එහා ඔබට යනවා. මේ කතාව තුළ අර රාග දේශමෝ කෙලෙස් සංසිඳන තැනට මේවා. අන්න එතනයි निराමිස්තර විමෝක්ෂය කියලා කියන්නේ. මිදීම. ඒතර ආත්ම ස්වභාවයක් ආත්මී ස්වභාවය ගිලීලා යන තැන. කම්පන වල ස්වභාවය ගිලීලා යන තැන කෝපපචේතෝ විමුක්තිය හමු වෙන තැන. එතනයි ඔබට හමුවන්නේ. අතර මෙතන මේ වචන වලින් කියන්න හැම තැනකම වචනේ දෙයක් නිරූපණය කරනවා. අපි කොහොමද ධර්ම වචනයට ගෝචර නැති බව. වචනය අභිභවා යනවා. ඒ විඥාන මායාව අභිභවා යනවා. ඒ සිත අභිභවා යනවා. ඒ රාග දේශ මොකෙලස් සංසිඳන තැනයි. ඒ විමෝක්ෂය ඒ නිර්ාමිස්තර විමෝක්ෂය. එතකොට මෙන්න මේ කාරණා මෙන්න මේ ගමන් මග ඒ නිවන් කරා යන ගමන් මග නිවන කියලා දෙයක් නැති බව මේ සිතේම ගින්න නිවන එකයි නිවන කියලා අපි පෙන්නවා. එහෙනම් මේ නිවන් මාර්ග තියෙන්නේ අවිද්‍යාව භූමියේ. අවිද්‍යාව තමයි අපිට දෙයක් තියනවා කියලා පෙන්වන්නේ. දෙයක් තියෙන තැන අවිද්‍යාව. අපෙන්නවා ඔබට මේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල තද ගතිය කියන මෙන්න මේ ස්වභාවවල ඒ දෙයක් කියලා ආත්ම ස්වභාවයක් කොහෙන්ද ශබ්දවල? වර්ණික කොහෙන්ද ආත්මයක්? එතකොට ඇසට ආවේ කිරණයක්. කරට ආවේ දර අපි හදාගත්තේ ශබ්ද වර්ණ. ඊට අපි දෙයක් කියලා දැක්ක එක සංඛාරා. අපි හදාගෙන බලන එක ලෝක අපි චිත්තේ නේද ලෝක සිත තුලම වෙන ලෝකයක් මේක. ඒකයි කිව්වේ මේක චිත්තේන නියති ලෝකය කියලා. ඒක අපිට බාහිරින් හම් වෙන්නේ වර්ණ හැදුනේ අපේ ආයතන තුල ඇස කියන ආයතනේ. ශබ්ද හැදුනේ මේ කන කියන ආයතනේ කෘත්‍යයක්. අපි ඔබට පැහැදිලි කරා. එහැදෙන ආකාරය. ඒවා එකතු වෙන තැන අන්න ස්පර්ශ ස්පර්ශ වුණා. ස්පර්ශය කිව්වේ වේදනා සංඥා සංකාරමයි. ඒ කියන්නේ අපි කියනවා මනෝ විඥාන කියලා. හැබැයි එතන දෙයක් කියලා ගත්ත තැන ස්පර්ශය එතනම එතකොට ආත්මය. දෙයක් නැති බව දකින තැන ආත්මයක් හමු වෙන්නේ නැහැ. අනපාලේ තමයි අපි මේ ආත්මීය අවිද්‍යාව තුළ අපි ආත්මයක් ඇසුරු කරනවා. සත්‍යයේ පුජ්‍යලේ. ඒ ඊත්ත්වයක් හිති රූපං කියන තැන දෙයක් කියලා දැන්න තැන එතනයි ආත්මය හැදෙන තැන හැබැයි එහෙම දෙයක් කොහෙවත් නැහැ ඒක දෘෂ්ටියක් ඒක අපි අපේම අර විඥාන මායාවට මැවෙන්න ඒ ආත්ම සංඥාව ආත්ම සංඥාවක් මිසක් ආත්මයක් කොහෙවත් නැහැ අපිට ඒක අදේ ස්වභාවයට අපි අපි වැටිලා. අපි කතා කරන්න හැම වචනෙම කෙනෙක් වගේ අපි අපි කියන හැම දෙයකම කෙනෙක් වගේ ආත්මයක් ඇතුලේ ඉන්නවා වගේ හීන ඇතුලේ ඉන්නවා වගේ. ඔබට ඒ සත්‍ය දැකින්න ඕනේ. ඒක නුවණට හසු වෙනවා. ඒක ප්‍රඥාවට ගෝචර වෙනවා. ඒක ඥානෙට හසු වෙනවා. මේක තවත් එක් විඤ්ඤාණ මායාවක් නෙමෙයි. විඤ්ඤාණ මායාව කියන්නේ හීනයක්. උපමා කරා අපි හීනෙට. හීන ඇතුලේ හීන දකිනවා වගේ. හීනෙන් අවදි වෙනවා කියන්නේ තවත් හීනයක් නෙමෙයි. තවත් එක මානසිකාරයක් නෙමෙයි. තවත් එක මනෝ විකාරයක් නෙමෙයි. ඒක ඔබට අත්දකින්න ඕනි. ඔබට ඒ අත්දැකීම තියෙනවා නම් මේ සිහිය කුමක්ද? සිහිය කියන්නේ මනෝ විකාරයක් නොවන බවත් ඒ අවදිමත් ස්වභාවයත් ඔබට සාන්දිටික වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. අද සමහර මේ ධර්මයේ සොයන ගවේෂණය කරන අයම මේ අවදිමත් ස්වභාවයත් මනෝවිකාරයක් ඉදිරියට රවුන් හිටලුවට අරගෙන තියෙනවා. එහෙම කියන්න යනවා. ඇත්තටම මේ ධර්මයේ අවබෝධයක් නැතිකම ප්‍රායෝගික නැතිකම ඒ හිතලා කියන්න යනකම නිසයි එක තියෙන්නේ. හීනෙන් අවදි වෙන කෙනා උන්ට අත්දැකීමක් නැහැ. ප්‍රායෝගික වෙලා නැහැ. ඇත්තටම වුන් කරන්නේ මනෝ විකාරයක්. ඒක නිසා වුන් හිතනවා ඇත්තට මෙතන මනෝ විකාරයක් කියලා. එතන මනෝ විකාරයක් නෙමෙයි. මේ අවදියට නිර්වචන දෙන්න බෑ. මේ නිවන කියන දෙයක් නැත්නම් කොහොමද නිර්වචන දෙන්නේ? එතන නිර්වචන දෙන්න බෑ. ඉතින් ඒ ඔබට ගැඹුරට ඒ ඔබටම ප්‍රායෝගිකව මේ ධර්මයේ ගැඹුරට අධ්‍යයනය කළා ප්‍රායෝගික එකක් දකින්න ලැබුණොත් තමයි ඔබට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ සාන්දිටික අකාලික ඒපස්සේ කෝපනායක ප්‍රතිඋප්පන්න ධර්මේ එතකොටයි ඔබට හමු වුණා වෙන්නේ. ඉතින් ඔබ අධ්‍යක්ෂය තුමයි. එතකොට මෙන්න මේ කාරණාව තමයි. ඒතර මේ නිරාමිස සූත්‍රයේ තියෙන වටිනාම සම්දිස්ථානේ. එතකොට මෙතන නිරාමිස සූත්‍රය තුල පෙන්නන්නේ මේ කාරණාව දිහා අපි පොඩ්ඩක් අවධානය යොමු කරත් කතමංච බික්කවේ සාමිස ප්‍රීති මහණෙනි මේ කාම ගුණ පසකි කාම ගුණ කියලා කියන්නේ මේ හැස කන දිවනාසය පිනවන එක. ඊට කැමැති මන වඩන පංචමී භික්ඛවේ කාමගුණා කතමේ පංචා චක්ක විඥානය රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාම පසංහිතා රජනීයා කාය විඥානීය පොට්ටබ්බා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාම්පසංහිතා රජනීයා ඉමේ කෝ භික්ඛවේ පංචකාම ගුණා යංකෝ භික්ඛවේ ඉමේ පංචකාම ගුණේ පටිච්ච උප්පජ්ජති ප්‍රීති අයං උච්චති භික්ඛවේ සාමිස ප්‍රීති. එතකොට මේ පංචකාම ගුණ කවර දෙයක් කියන එක. ඊට කැමති මනවඩන ප්‍රිය ස්වરૂප වූ කාමයෙන් යුත් අලුම් කටයුතු ඇසින් දත යුතු රූප ඇත. ඊට කැමති මනවඩන ප්‍රිය ස්වરૂප වූ කාමයෙන් යුත් අලුම් කටයුතු කයින් දත යුතු පහස ඇත. එතකොට මේ විදිහට අස කන දිවනාසේ කයමන කියන මේව ස්ථාකාන්තා මනාපා කියන විදිහට මේ මහණෙනි මේ පංචකාම ගුණය මහණෙනි පංචකාම ගුණ නිසා යම් ප්‍රීතියක් උපදී නම් ඒ සාමිස ප්‍රීතියයි. මේ පංචකාම ගුණ නිසා යම් ප්‍රීතියක් උපදී නම් මේ සාමිස ප්‍රීතිය. ඒ පංචකාම ගුණ නිසා ඇති වෙන ප්‍රීතිය සාමිස ප්‍රීතිය. නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ එතකොට මහණෙනි මේ සස්නේ මහන ඉදබික්ඛවේ බික්ඛෝ කාම ගුණයෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව. ඒතර මේ ශාසනයේ භික්ෂුව කියන්නේ ඉද භික්ඛවේ විකෝ. මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන. කතමංච භික්ඛවේ නිරාමිස ප්‍රීතිය. ඒ සාමිස ප්‍රීතිය ගැන අපි කතා කරේ. දැන් අපි කතා කරන්නේ නිරාමිස ප්‍රීතිය ගැන. මේ ශාසනයේ භික්ෂුව ගැන. ඉද භික්ඛවේ භික්ඛු විච්ඡේන කාමේ විවිච්ඡ අකුසලෙහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපජ්ජති විහෙරති විතක්ක ਵਿਚාරං උපසමා අජත්තං සම්පසාද සම්පසාදනං චේතසෝ ඒකෝදිහ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධියං ප්‍රීති සුඛං ဒ ුතිය ධාරං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්කවේ නිරාමිස ප්‍රීති ඉදවික්කේ බික්කු මේ ශාසනයේ භික්ෂුව සිතටෙන අරමුණේ සත්‍ය දකින්න තැන අන්න විතක්ක ਵਿਚාර සංසිඳිලා ප්‍රීති සුඛ අන්න මෙතන මේ ඇති වෙන්නේ මේ අරමුණේ සත්‍ය දකිනකොට බාහිරත් අරමුණ අර මිදෙනවා. එතකොට සිතිනුත් මිදෙනවා. එතකොට බාහිර ඇත්ත වෙන්නේ නැහැ දෙයක් හම් වෙන්නේ නැහැ පොත කියලා. එතකොට පොතෙන් එන අර සාමිස ප්‍රීතිය නෙමෙයි මෙතන. එම දෙයක් නැති බව දකින තුලත් ප්‍රීතියක් අට ගන්නවා. ඒක නිර්ාමිස ප්‍රීතිය. මේ සස්නේ මහන එතකොට කාමයන්ගෙන් වෙන්ව. ඒ කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ඒකට ඒකට රැවටිලා නෙමෙයි. ඒකේ මිදිලා කාමයන්ගෙන් වෙන්ව ඒකෙන් සැප සැප විඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. හෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අනේ ඒ තුල ඇතිවෙන ප්‍රීතිය, ඒ අකුසල ධර්මයන්ගේ වෙන්ව ඇතිවෙන ප්‍රීතිය, ආ විතක්ක ਵਿਚාර සහිතයි. මේක සත්‍ය දකින්නවා යථා භූත ඥානෙන්. ඒක සවිතක්කයි සවිචාරයි කිව්වේ ඒකයි. විවේකයෙන් ප්‍රීත් උපන් ප්‍රීතිය. සැපේ ඇති අන්න මෙතනත් ඇත්තටම ඒ ධානයත් මෙතනක් තියෙනවා ඒ ප්‍රථම ධ්‍යාන කිව්වේ ඒකයි. ප්‍රථම ධ්‍යානයට එළඹ වෙසේ. විතක්ක ਵਿਚාරයන්ගෙන් සංසිඳී මෙන් ඇතුළත පැහැදීම ඇතිවේ. ඇති සිතේ එකඟ බැව් ඇති ඒ විතක්ක රහිත, ਵਿਚාර රහිත විතක්ක ਵਿਚාරං උපසමා අජ්‍යත්තං සම්පසාදානං චේතසෝ ඒක දිහා අවිතක්කං අවිචාරං එතකොට අවිතක්ක අවිචාරස විතක්ක විචාර මේ මේ බාහිර ඇත්ත කරගෙන ඒකට විතක්කනේ සිද්ධ වෙන්නේ නෑ. එතකොට එතන විතක්ක විචාර සංසිඳීමක් තියෙනවා. ඒ විතක්ක විචාර රහිත අනේ සමාධිය එතකොට එතන උපදිනව ප්‍රීතියක්. ඒ සමාධියෙන් උපම් ප්‍රීතිය. එතකොට එතන ඒ විතක්ක ਵਿਚාරා උපසමා අජත්තං සම්පසාදානං චේතසෝ එක් ඒකෝදී භාවං අවිතක්කං අවිචාරං සමාජ්ජං ප්‍රීතිසුඛං ဒ ුතිය ධාන උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්කවේ निराமிස ප්‍රීතිය. ඒ निराமிස ප්‍රීතියයි. එතකොට මහණෙනි එතකොට निराமிස ප්‍රීතියට වඩා වැඩි වූ निराமிස්තර ප්‍රීතියක් කවරේදයක් රාගයෙන් මිදුණු සිත පස්චකන ද්වේෂයෙන් මිදුණු සිත ඒ පස්චකන මෝහයෙන් මිදුණු සිත පස්චකන රහත් මහානාට යම් ප්‍රීතියක් උපදී අර රාග ද්වේෂ මෝහ සංසිඳනවා මේ දැකීම තුල ඒ තුල රහත් භාවයටපත් වෙනවා රහ නැති වෙනවා දිය වී යනවා අන්න ඒ තුල උපදින ප්‍රීතියයි එතකොට निराමිස්තර ප්‍රීතිය ඒ තුල උපදින සුවයයි निराமிසර සුවය. ඒ තුල උපදින උපේක්ෂාවයි निराමිසර උපේක්ෂාව. කතමංච භික්කවේ निराමිසා निराමිස්තර ප්‍රීති. යකෝ යකෝ භික්කවේ කීනාසවස භික්ඛුනෝ රාග චිත්තං විමුත්තං පච්චවෙක්ඛතෝ දෝසෝ චිත්තං විමුත්තං පච්චවෙක්කතෝ. එතකොට මේ පච්චවෙක්කතෝ තියෙන වචනේ මෙතන තියෙනවා. පච්චවෙක්කිතබ්බං. පච්චවෙක්කිතබ්බං. ඒ සිතේ අරමුණ සත්‍ය දකින්න තැනයි ඒ පච්චවෙක්කිතබ්බං කියලා කියන්නේ. පච්චවෙක්කතෝ මෝහෝ චිත්තං විමුත්තං පච්චවෙක්කතෝ. ඒ සත්‍ය දැකලා මිදුන විමුක්ඛයයි. ඒ විමුක්ඛයයි. උපජ්ජද ප්‍රීතිය තුළ උපදින අන සියල්ලේ මිදීම තුළ ඒ දරතේ වෙහස ඉවත් වීම තුළ ඇතිවන ප්‍රීතියයි. ඒ ප්‍රීති කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ අර ආයතන වල පිනවීම තුළ ඇතිවන ප්‍රීතිය නෙමෙයි. ඒ නිර්ාමිස පැත්තටයි එන්නේ. ඒ සාමිස ප්‍රීතිය මේක නිර්ාමිස ප්‍රීතිය. හැබැයි නිර්ාමිස්තර ප්‍රීතිය කියනකොට ඒ සත්‍ය දැකලා මිදෙන තැන අර රාග දේශ මොහ කෙලෙස් සංසිඳුණු තැන අනිර්ාමිස්තර ප්‍රීතියයි. ඒ රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ කියන තැන උපදින ප්‍රීතියයි, අනේතන උපදින සුඛයයි, නිර්ාමිස්තර සුඛය, ඒ උපදින උපේක්ෂාවයි, නිර්ාමිස්තර උපේක්ෂාව, ඒ උපදින අනේතනයි නිවන් මඟ ඔබට හමුවන්නේ. එතකොට ඒ විදිහටම ඔබ දකින්න ඕනි. එතකොට මහරණේ නිර්ාමිස සුවයට වඩා වැඩි වූ නිර්ාමිස්තර සුවේ කවරේද? අර විදිහටමයි උතර ආයතන පිනවීම ස්වභාවයේ ඒ තුල ඒ උපේක්ෂාව, निराමිස්තර උපේක්ෂාවට එනවා. ඒ සාමිස උපේක්ෂාව අපි කියවා ගෙහිසිත උපේක්ෂාවක් තියෙනවා. නෙක්ඛම්මසිත උපේක්ෂාවක් තියෙනවා. කම්සප පිනවීම තුළ ඒ ඇති වෙන උපේක්ෂාව ගේසිත උපේක්ෂාව. ତොර निराமிස උපේක්ෂාව මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන ඒ මිදෙන තැන ඒ ඇතිවන උපේක්ෂාවයි ඒ නිර්ාමිස උපේක්ෂාව කම්සපේ පිනවීමෙන් ඈත්වීම තුළ ඒ මිදීම තුළ උපදින උපේක්ෂාව නිර්ාමිස්තර උපේක්ෂාව කියලා කියන්නේ ඒ රහතන් වහන්සේගේ ස්වභාවයයි. ඒ ස්වභාවය තුළ ඇති උපේක්ෂාවයි. රාගදේශ මොහ කලේ සංසිඳුණු ස්වභාවය තුළ ඇතිවන උපේක්ෂාවයි. එතකොට අපි ඊට පස්සේ කතා කරා විමෝක්ෂයක් ගැන. නිරාමිස විමෝක්ෂය. නිරාමිස උපේක්ෂාව. ඊට පස්සේ අපි කතා කරා සාමිස විමෝක්ෂය. අපි ඒක බලමු. කතමෝච බික්කවේ සාමිසෝ විමෝක්කෝ රූපපටිසං රූපපටිසඤ්ඤතෝ විමෝක්කෝ සාමිසෝ විමෝක්කෝ කතමෝච භික්ඛවේ निराமிසෝ විමුක්ඛෝ අරූප පටිසඤ්ඤතෝ විමුක්ඛෝ निराமிස විමුක්ඛෝ කතමෝච භික්ඛවේ निराமிසා निराமிස්තරෝ විමුක්ඛෝ යෝකෝ භික්ඛවේ කීනාසව භික්ඛුනෝ රාගා චිත්තං විමුත්තං පච්චවෙක්කතෝ දෝසෝ චිත්ත විමුත්තං පච්චවෙක්කතෝ මෝහෝ චිත්ත විමුත්තං පච්චවෙක්කතෝ උපජ්ජති විමුක්ඛෝ අයං උච්චති භික්ඛවේ निराமிසෝ निराமிස්තරෝ විමුක්ඛෝති අද निराமிස්තර විමුක්ඛය රාගදේශ මොක්ඛලේ සංසිඳනයකටයි අපි විමුක්ඛය කියන්නේ එතකොට මේ ආයතන වලට ඒ ආයතනවල සත් ඒ මේ නිවන් මාර්ග කටයුතු කරන යෝගාවචරයේ අරමුණ බාහිර ඇත්ත නොවන තැන ඒ වගේම ඒ අරමුණේ මිදෙන තැන ආයතන පිනවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පංචකාම ඈත් මිදිලා, निराமிසව. සාමිස ගුණයන්ගෙන් ඈත් වෙලා, පංචකාම ගුණයන්ගෙන් ඈත් වෙලා તો निराமிස. එතකොට ඒ निराමිස කියන්නේ ඒ එයා ඒ කාම වස්තුන් කෙරෙහි ඇති ඇල්ම ෂය වීගෙන යනවා. ඒ රාගදේශ මොකලේ සංසිඳන තැනයි මේ කතා කරන්නේ. විමුක්ෂය ගැනයි. එතකොට ඒ අධියර තුනක් විදිහටයි ඔබට සිල් රාගදේශ මොහ කෙලෙස් සංසිඳුණු තැනයි ඒ විමුක් ඒ විමුක්ෂයයි නිර්ාමිස්තර විමුක්ෂය කියලා පෙන්වන්නේ. ତොට මෙතන රූප සංඥාව, අරූප සංඥා, ඒ වගේම කාම භූමිය. මේක හඳුනා ගන්න ඔබ. ତොට සාමිස භූමිය, නිර්ාමිස භූමිය, නිර්ාමිස්තර භූමිය. එතකොට ඔබට දකින්න ලැබෙනවා. දෙයක් කියලා ගත්තොත් හැබැයි මේ එන අරමුණේම මේ මේ සියල්ලම ඔබට දකින්න ලැබෙනවා. මේක බාහිර කතාවක් නෙමෙයි. මේ සිතේන අරමුණේ සත්‍ය දකින තැන ඔබේම සිතේම ස්වභාවයයි. දෙයක් කියලා දැනනකොට ඒ තියෙන ඒ වටිනාකම් අගේ ඒ කම්සප් ඒ තුල ඒ තුල ඔබට ඇති වෙන ඇල්ම ඇලීම කම්පණය ආත්ම ස්වභාවය. එතකොට ඔබ ඒ කාම භූමියත් ඒ රූප භූමියත් අරූප භූමියත් තුන් භූමියම සිත තුළින් දකිනවා අසමානම. එතකොට ඒ රූප සංඥාව, ශබ්ද, වර්ණ, ගන්ධ, ඕලාරික ස්වභාවයෙන් ඔබ ඈත් වෙනවා. එතකොට එහි සත්‍යයක් නැති බව ඒ ඒ මායාව ඔබ දකිනවා. ඔබට එහෙම දෙයක් හමු වෙන්නේ නැහැ. එතකොට ඔබට බාහිරෙන් එහෙම දෙයක් හම්බ වෙන්නේ ඒ සියලුම සිතකයි. ඒ සිතකයි මේ කතාව. චිත්ත පොත මේසේ ඇඳ මේ අපි කතා කරන දේවල් වල වටිනාකමක් තියෙන බවක් දැනෙනවා. ඒ කාම භූමියයි. ඒ ලෝක භූමියයි. හැබැයි ලෝකෝත්තර කියනකොට ලෝකයෙන් එතර වෙන භූමියයි. ඒ එතකොට ලෝක භූමිය විදිහට ඔබ හදාගත්ත ලෝකෙක ජීවත් වෙනවා. වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස. එතකොට ඒක ඕලාරිකයි. දැනෙන අවස්ථා මුල් අවස්ථා. ඒක වටිනාකමක් දැනෙන අවස්ථා. ඒක රූප රූප සංඥාවක් විදිහට දැනෙන අවස්ථා. දෙයක් තියෙන බවට දැනෙන අවස්ථා. මේක අරූපය අරූප භූමිය ඒ වර්ණ ශබ්ද ගන්ධ රස පහස කියන ස්වභාවයෙන් මිදුණු ඒ සත්‍ය දකින තැන මිදීම සිද්ධ වෙනවා දෙයක් දැන්න ස්වභාවයක් සංඥා ස්වභාවයක් දැන්නවා අනේතරත් ඒ කම්පන ස්වභාවයක් දැන ස්වභාවෙත් මිදීම අනේතනයි ඒ විමුක්ෂය තියෙන තැන ඒ උපේක්ෂාවත් අවස්ථා ඒ ඔබට උපේක්ෂාවක් දකින්න ලැබෙනවා සාමාන්‍ය මේ පෘථග්ජන භූමිය කතා කරන උපේක්ෂාවක් ගැන. ඇලෙනවා, ගැටෙනවා, උපේක්ෂාවට එනවා. එයා ආසාවක් නැති, එපා වෙලත් නැති උපේක්ෂාවක් ගැන. ඒ වගේම ඔබට ඒ උපේක්ෂාවත් දකින්න ලැබෙනවා අර වටිනාකමක් තියෙන තැනත් උපේක්ෂාවක් ඒ වගේම රූප සංඥාවෙත් උපේක්ෂාවක් ඒ වගේම අරූපෙත් උපේක්ෂාවක් ඒකයි මේ විදිහට පෙන්වන්නේ ඒ නිරාමිසෝපේක්ෂාව, සාමිසෝපේක්ෂාව. ප්‍රීතිය ගත්තත් ඒ විදිහට පෙන්වන්නේ ඒකයි. නිරාමිස, සාමිස ප්‍රීතිය, නිරාමිස ප්‍රීතිය. අර නිරාමිස්තර ප්‍රීතිය. හැබැයි මේක මේ විදිහට මේ කතා කරාට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන මේ නිවන් මාර්ග යන යෝගාචරෙක්ට හැබැයි निराමිස්සර ප්‍රීතියත් නිසා निराමිස්සර උපේක්ෂාවත් निराමිස්සර එතකොට විමුක්ඛයත් කියන මේ ස්වභාවයේ තියෙන්නේ රාග දේශ මොකලේ සංසිඳුණු ස්වභාවය. වෙන්ද විදිහටම පේනවා කිව්වා වෙන්ද විදිහටම අහනවා කිව්වා වෙන්ද විදිහටම දැනනවා කිව්වා. හැබැයි ඒකෙන් මිදිලා. මේ ඔබට ඔබ මැරිලා නෙමෙයි. ඔබ මේ මොහොතෙමයි. ඔබ ජීවත් වෙන විටමයි මේ අත්දැකීම් තුනම ඔබ ලබනවා. සාමිස ස්වභාවයත්, निराமிස ස්වභාවයත්, निराමිස්තර ස්වභාවයත්. එතර මෙන්න මේ निराමිස්සරෝ විමොක්කෝ කියන මේ ඉද බික්ඛේ බික්ඛු මේ ශාසනයේ භික්ෂුව ඒ උපජ්ජති විමොක්කෝ අයං උච්චති භික්ඛවේ निराමිසා निराමිස්සරෝ උපේක්ඛවෝති කියන මෙන්න මේ පැහැදිලි කිරීමයි අපි ඔබට මේ ඉදිරිපත් කරේ මේ අධ්‍යක්ීම ඔබට ලැබෙනවා එතකොට ලෝක ස්වභාවය දේවල් කියලා ගත්ත ස්වභාවය ලෝකෝත්තර ස්වභාවය ඒ දෙයක් කියලා ඔබට ඒ දැන ස්වභාවයෙන් මිදුණු ස්වභාවය පොත මේසේ ඇඳ දරුවා ගෙවල් දොරවල් සේරම තියෙන වර්ණ ශබ්ද සේරම තියෙන ලෝක ස්වභාවය ආයතන වලම හදාගත්ත ස්වභාවය එකයි සලායතන නිරෝධෝ නිබ්බානෝ කියනකොට අන ලෝක ස්වභාවයෙන් මිදෙන ස්වභාවය හැබැයි මිදීම අපි කියනවා අපි කියනවා මේ රහතන් වහන්සේගේ ස්වභාවය. එහෙම නැත්නම් අපි කියනවා මේ මිදුණු ස්වභාවය විමුක්ෂය. රාග දේශ මොකලේ සංසිඳන ස්වභාවය තුළ. අනේ උපදින ස්වභාවය. ඒත් සාමාන්‍ය විදිහටම හැසිරෙනවා. සාමාන්‍ය විදිහටම කටයුතු කරනවා. ඒ එතන තියෙනවා අනේ ඒ මොන විදියට දැන් අපි දැන් සාමාන්‍ය විදියටනේ ඒ කෙනාවත් අපිට අපිට කෙනෙක් විදියට නෙමෙයි මේ අවබෝධය තුළ කෙනෙක් සත්වයේ පුජ්‍යලෙන්නේ නැති ඒ විමෝක්කය කියන තැන ඒ සත්පුජ්‍යල දෘෂ්ටියේ මිදුණුත ස්වභාවය. ඒ ස්වභාවය තුළයි එතකොට මේ අර ප්‍රීති සුඛ අර ඒකාග්‍රතාවයේ ස්වභාවයයි. එතන තියෙන උපේක්ෂාවයි නිර්මිස්සර උපේක්ෂාව. ඒ උපේක්ෂාව සමාන කරන්න බෑ මේ ධර්මයේ අවබෝධයක් නැති කෙනෙක්ගේ උපේක්ෂාවට. ඔහු ඉන්නේ ලෝකේ තියනවා කියලා හිතාගෙන. ඔහු තියෙන දේවල් වල උපේක්ෂාව. හැබැයි මෙතන දෙයක් නෙමෙයි මිදුණු ස්වභාවයක් දෙයක් නැති බවට අවබෝධයක් තුළ උපදින උපේක්ෂාවක්. දෙයක් නැති බවට අවබෝධයක් නැතිව දෙයක් තියෙනවා කියලා ඉන්න භූමිය තුලත් උපේක්ෂාවක ඒකේන කටයුතු කරනවා. හැබැයි එතන මිදුණු ස්වභාවය ඊටාම ගැඹුරුයි මේ කියන කාරණාව. ඒ ඒ ස්වභාවයත් ඔහු මැරිලා නැහැ. සෝපටිසේස නිබ්බාන ඒ ආයතනවල Nirodhe දකිනවා. දෙයක් නැති බව ආත්මයක් නැති බව. ඒ තුල උපදින චිත්ත ස්වභාව ඒ විදිහටම විග්‍රහ කරන්න බෑ ඒක නිසායි මෙතන විමෝක්ෂ කියන වචනේ භාවිතා කරන්නේ ඒකයි මෙතන සාමිස निराමිස निराමිස්තර සා විදිහට භාවිතා කරන්නේ එතකොට සාමිස්තර කියලා භාවිතා කරා. එතකොට निराමිස්තර කියලා භාවිතා කරා. එතකොට එතකොට සාමිස උපේක්ෂාවක් ගැන කතා කරා, නිර්ාමිස උපේක්ෂාවක් ගැන කතා කරා, නිර්ාමිස්තර උපේක්ෂාවක් ගැනත් කතා කරා. එතකොට ඒ විදිහටම ඒ අවස්ථා තුනකටම කතා කරේ මේ ස්වභාවය තුලත් සිතක් කටගෙන නිරුද්ධ වෙනවා. අන්න ඒ නිසයි. දැන් කාම භූමියේ ඉන්න කෙනාට සිතක් කටගෙන නිරුද්ධ වෙනවා. එතකොට රූප භූමියේ ඉන්න කෙනාට සිතක් කටගෙන නිරුද්ධ වෙනවා. එතකොට අරූප භූමියේ සිතක් කටගෙන නිරුද්ධයි. හැබැයි මිදුණු ඒ අරහතන් වහන්සේටත් සිතක් කටගෙන නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ස්කන්ධ මට්ටම පවතිනවා. ආයතනවල රස දැනෙනවා, ශබ්දේ, වර්ණේ දැනීමක් පමණයි. එතකොට ඒ දැනීම දැනීමක් පමණයි කියනකොට අන්න එතන තියෙනවා එහෙමනම් මේ කියන අවස්ථා ටික. ඒ උපේක්ෂාව එතකොට ඒ ඒ සුවේ ඒ ප්‍රීති සුඛ අවස්ථා දකින්න ලැබෙනවා. එතකොට ඒ නුවණින් දකින්න ඕනේ කාරණාවක් තමයි මේ ලෝකයක් තියෙන බවට ඒ දෘෂ්ටියේ සිටින කෙනාගේ ඒ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවත් ඒ ස්වභාවය නෙමෙයි ලෝකයක් මිදුණු ස්වභාවය තුළ ඒ නිර්ාමිස් ස්වභාවය. එතකොට ඒ සාමිස ස්වභාවයත් නිර්ාමිස ස්වභාවයත් ඒ निराමිස්තර කියන මිදුම ස්වභාවයත් මිදුණු ඒ අවබෝධයටපත් වීම තුළ නමුත් නොමිදුණු ස්වභාවයයි රාගදේශ මොහ කෙලෙස් සංසිඳලා නැහැ නමුත් අවබෝධයටපත් වෙලා දෙයක් නැති බව දකින්න එක निराමිසයි. निराමිස ප්‍රීති, निराමිස සුඛේ, निराමිස ඒකාග්‍රතාවය, උපේක්ෂා. අතන ලෝකේ තියාගෙන ඒ සාමිස ප්‍රීති, සුඛ ඒකාග්‍රතාව. ඒ निराමිස ප්‍රීති ඒකාග්‍රතාව සුඛ ඒකාග්‍රතාව තමයි. එතකොට ලෝකයක් නැති බවට දකින්න නමුත් රාග දේශම කෙලෙස් සංසිඳිලා නැහැ. එතරයි නිරාමිස අවස්ථාව. ඒ නිරාමිස්තර අවස්ථාව කියන්නේ අන්න රාග දේශම කෙලෙස් සංසිඳුනට පස්සෙත් ඒ රහතන් වහන්සේත් ස්කන්ධ පවතිනවා. එතනයි නිරාමිස්තර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව අවස්ථාව. ඉතින් මේක දකින්න මහා නුවණක් තියෙනෝනි. මේ සිතේම ස්වභාවයයි. මේ තුන් භූමියම සිත තුළින්ම දකින කෙනාට මේ අවබෝධය තුලත් වැටහෙනවා. හැබැයි මේක එහෙම දැනුමක් නෙමෙයි රාගදේශ මොක්කලේ සංසිඳනයේ ස්වභාවයට පත්වීමක්. ඒ පත්වීම තුළ ආත්ම ස්වභාවය ගිලිහෙනවා. ඒ අත්දැකීමක් විය යුතු වෙනවා. ඒ දිවි යාම ඒ විමුක්තියයි. කෙලෙස් සංසිඳීමයි. ඒ තුල උපදින විමුක්තියයි. අන්න එයයි කිව්වේ උපජ්ජති විමුක්ඛෝ ඉද බික්ඛේ බික්ඛු මේ සසනේ භික්ෂුව එතකොට විමුක්තිං පච්චවෙක්කතෝ උපජ්ජති විමුක්ඛෝ අයං උච්චති භික්ඛවේ निराමිසා निराමිස්තරෝ විමුක්කෝති කියලා කිව්වේ. මේ පච්චවේක්කිත අබ්බන් කියලා කියන්නේ ඒ අරමුණේ සත්‍ය දකින්න කරයි. මිදෙර කෙනාටයි. එරහතන් වහන්සේටයි. ඒ කෙලෙස් සංසිඳුණු ස්වභාවයයි මිදුණු ස්වභාවයයි. මේ බොහොම නුවණින් දැකිය යුතුයි. ତର මේ නිරාමිස සූත්‍රය තුළ පෙන්නනවා ඒ ඒ නිර්ාමිස්තර කියන අවස්ථාව තුළ රහතන් වහන්සේගේ ස්වභාවය. හොඳමයි එහෙමනම් මේ ඔබට ඒ කෙලෙස් සංසිඳන මඟ හඳුනා ගන්නට උපනිශ්‍රේ වෙන්න ඕනේ. හැමෝටම තෙරුවන් සරණයි.